දැන් උපාසක මාත්‍ය අතුලාන්තයේ තියෙන දේ ඔව් දැන් අතුලාන්තයේ තියෙන දේ සම්පූර්ණයෙන්ම නිදහස් කරන්න පුළුවන්. ඒක මේ ඉවත් කරන්න පුළුවන් කියන ධර්මයට මම එකඟ වුණොත් බුදුදහමට මම සම්පූර්ණ විරුද්ධ වෙනවා. ඇයි? දැන් අඟුලිමාල මහරහතන් වහන්සේ රහත් බෝධියටපත් වුණාම අතුලාන්තයේ තිබිච්ච ඔක්කොම ටික ඉවත් වුණා නම් එයාට ගල්පාරවල් පොල්පාරවල් අදින්න බෑනේ පාර යනකොට. ඇයි වදින්නේ අර කර්ම ඇතුලේ තියෙන දේවල් වලට අර network එකේ link එක තියෙනවා. නිකන් පොල්ලක් විසි කරනකොට ඒ උලකට පාලලා ඔළුවට අදිනවා. මොන ලේ එනවා. ඇයි ඒක වෙන්නේ? අර කර්මය ඇතුලේ තියෙන ඒක නිරෝධ වෙන්නේ නැහැ. ඒක තියෙන හැබැයි deactivate. ඒක පරිසම් වෙන්නේ ඒකට මේ නැවත කර්ම භවයක් හැදෙන්න, ජාතිය ජරාවක් ඇති වෙන්නේ එතකොට නැවත ඉපදීමේ අයිතිය නැති වුණාට කර්මයේ තියෙනවා. තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ නේද ගල පෙරළුනේ. මාපට ඇඟිල්ල මේ තලුනේ. ඒක පළලා ලේ ගත්තේ. කොන්දේ අමාරු ආවේ, ඉසේ අමාරු ආවේ. එතකොට ගෞතම තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේ සංසාරය එකතු කරගෙන ආපු කර්ම පරිසම් දෙනවා නම් දැන් බුදුහාමුදුරන්ටත් බැරි වුණානේ මේක නිරෝධ කරන්න. මේක සම්පූර්ණ නිරෝධ කරලා ඉවත් කරන්න පුළුවන් නම් තථාගතයන් වහන්සේ තමයි සම්පූර්ණ සිත ගැන දන්නේ මේ ලෝකේ. ඒ ඒ ඒ ඥාණයට සම කරන්න බෑ ලෝකේ. ඒතකොට උන්වහන්සේ මේ ඒක නිරෝධ කළේ නැහැ. ඒ කියන්නේ උන්වහන්සේ කියන්නේ වෙන දේවල් දිහා බලාගෙන ඉන්න. පේන දියා බලාගෙන ඉන්න, හැයෙන දියා බලාගෙන ඉන්න, දැනෙන දියා, සිතන දියා බලාගෙන ඉන්න. ඒ හැමදේම යාපත් ලෙස වෙන්න හරින්න. වෙන දියා බලාගෙන ඉන්න. හැබැයි මොනාරි කරනවා නම් ඒක යාපත් දේ විතරක් කරන්න, හයාපත් දේ කරන්න එපා. නිවනට අදාළ දේ විතරක් කරන්න. ඒ ආයතන වලින් ඒවා විතරක් කරන්න. ඒකට තථාගතයන් වහන්සේ දන්නවා බුදු වෙලා හිටියත් කර්ම පරිසම් වෙනවා. රාත් උනත් ඇඟ නිල් වෙන්න ගුටි හම්බ වෙනවා. යතුරු ගිලෙන් හැමදාම යන්න බෑ. කවදාද දවසක යතුරු යන්න යනකොට එයා පැත්තේ යතුරු දානවා අරින්න. එතකොට අන්න යතුරුට ගිහින් ඉර වුණා. එතකොට අම්බාන්ට හම්බ වෙනවා. ඒතර හැමදාම මේ වැඩේ කරන්න බෑ. කවදාද මේ කර්මය පරිසම් වෙනවා. එතකොට දැන් මේකට කරන්න තියෙන නිරෝධ කරන්න බෑ. චිත්තානුපස්සනාව වඩන්න පුළුවන්. ඒ හැමදේම 100 බලන්න පුළුවන්. 100 බලන්න විතර 100 තමයි 84000 තුළම තියෙන 100. 100 ඉන්නවා නම් අර කර්මයෙන් මේ ප්‍රතිඵල නැහැ. අවශ්‍ය කර්ම. 100න් ගුටි කනවා නම් ඒක අහෝසිකන්නේ. 100න් කතා කරනවා නම් ඒක අහෝසිකන්නේ. ඇයි? ඒකෙන් අනිත් අයට ප්‍රයෝජනයක් වෙනවා මට මොකොත් කුසල් හැදෙන්නේ. ඇයි? මම දන්නවා මේ දෙන්නේ අනිත් අයගේ යහපත පිණිස. එයාගේ නිවීම පිණිස. ඒතකොට මම එහෙම හිතලා දුන්නාම ඒක දුන්නා. ඒක නැවත එන්නේ නැහැ මට. ඇයි මම 100න් ඒක කතා කරලා තියෙන්නේ? දැන් මම ඒකේ ලාභයක් දෙන්න ඕනේ සියලුම ස්වාමීන් වහන්සේලා මට ගරු කරන්න ඕනේ ඊළඟ සැරේ මම එනකොට මට බෙර ගාලා මාව නිකන් නඩේ හරගෙන එන්න ඕනේ පෙරහරේ මේ වගේ ගෞරව මම බලාපොරොත්තු වෙනවා කැපිලා පේන්න උත්සාහ මේ වගේ ආංකාර උඩඟුව මාන්නේ බලාපොරොත්තු මම මේක කතා කරනවා නම් දැන් මොකද වෙලා තියෙන්නේ 100 80 වුණානේ දැන් මට ප්‍රශ්නයක් තියෙනවා දැන් මට ප්‍රශ්නයක් තියෙනවා එහෙනම් අපි මේ ලෝකේ 100 පාවිච්චි කරන හැම මොහොතෙම පුද්ගලයා නෑ ඇයි සිත සිතට සමවැදලා ඒකනේ 100 කියලා කියන්නේ සිහිය අයින් වෙනකොට සිත පුද්ගලයාට සමාදිලා. එතකොට කෙනෙක් ඉන්නවා. එතකොට කර්ම හැදෙනවා. එහෙනම් සිත සිතට සමවර්ධන ක්‍රමවේදය තමයි සිහිය පවතින. එතකොට පුද්ගලයා නෑ එතන. සිහියක් තමයි පවතින. එතකොට පුද්ගලයෙක් නැත්තම් කාටද කර්ම හැදෙන්නේ? කාටද පරිසංගන්නේ? කෙනෙක් නෑ. ඒ නිසා ගොඩාක් දුරට අසිය. සිහියෙන් කරන හැම දෙයකම කර්ම නිර්මාණය වෙන්නේ නෑ. උනත් ඒ කර්ම වලින් මේ අර ඉපදෙන්න තරම් පරිසං දෙන්නේ නෑ. ගොඩාක් දුරට ආවෝසි. ඒ නිසා සිත නිරෝධ කරන්න, එහෙම ඕදලා දාන්න, එහෙම නැත්නම් පිරිසුදු කරන්න ක්‍රමයක් තියෙනවා නම් තථාගතයන් වහන්සේක දේශනා කරනවා. මානෙනි සිත පිරිසුදු කරන්න මෙන්න පාවිච්චි කරන ක්‍රමවේදය. මේ ආවල් සබන් දාලා හේතුව නම් මේක යනවා කියලා උන්වහන්සේ කමටහන දෙනවා අපට. උන්වහන්සේ දන්න මේක හොදන්න බෑ. එහෙනම් කරන්න තියෙන්නේ ඒකේ තියෙන දේවල් දිහා බලාගෙන ඉන්න. පිළිනවම් පානක ඒක දිහා බලාගෙන ඉන්න තියෙන වෙනම කරන්න දෙයක් නෑ. හොඳ දේවල් කරගෙන පාරමිතා පුරපු කට්ටියට හොඳ දේවල් පේනවා අයනවා දැනෙනවා. ඒක දිහා බලාගෙන ඉන්නවා. නරක වැඩ කරගෙන ආපු කට්ටියට ඔක්කොම නරක විදිහට ඇහෙනවා, පේනවා, දැනෙනවා. දාහනේ හම්බෙන්න, බැනුම් ඇහෙනවා. හැබැයි මේ දේවල් බලන්නේ උන්වහන්සේ නෝ. උන්වහන්සේ දන්නවා මේක වෙනස් කරන්න බෑ. හැමෝටම දාහනේ වැරදෙන සීවලි හම්බුනට වැරදෙන්නේ නෑ. ඇයි උන්වහන්සේ ඒ කර්ම ගෙනල්ලා. ඒකට උන්වහන්සේ ඒක දිහා බලහන් ඉන්නවා. අනිත් කටට ලැබෙන්නේ ලැබෙන්නේ දිහා බලහන් ඉන්නවා. ඒක කරන්න කිසිම දෙයක් නෑ එතන. දැන් වීර්ය කියලා කියනකොට උපාසක මතට ගොඩාක් වැරදි වැටහීම් වල ඉන්නවා. කන්නේත් නෑ, බොන්නේත් නෑ, හාමුදුරුවෝ ගොල්ලොත් කතා කරන්නේත් නෑ, টොයිලට් යන්නෙත් නෑ ඔක්කොම ඉර කරගෙන ඕම ඉන්නවා දත්මි ටික ආගෙන එකපාරට සීන කියනවා. දොස්තර මාත් චෙක් කළා කියන මේ මනුස්සයා දින 14ක් ටොයිලට් දීලා නෑ. ඒකයි කලන්තය දීලා තියෙන්නේ. දැන් බලන්නකෝ පාස් මන්නේ මේක වීර්යයක්ද? වීර්යය කියලා කියන්නේ මොනවද මේ ආයතන වලින් කෙලස් වලට ගොදුරු වෙන්නේ නැතුව 100න් ඉන්න එක. මේක තමයි වීර්යය. අත්ම මොතන 100 80ට ගොදුරු වෙන්න දෙන්නේ නෑ. නිතරම 100න් ඉන්නවා. මේක තමයි වීර්යය කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ නැත්නම් ගාට නැගලා තනියට ඒක අත්ත කෙල්ලිගෙන ඉන්නවා. එහෙම නැත්නම් කන්නේ බොන්නේ නැතුව ඉන්නවා. නිතරම බොහොම අමාරුවෙන් වේසටපත් වෙලා මේ කය නඩත්තු කරනවා. දැන් අපි හිතාගෙන මේක තමයි 100 කියලා. එහෙම 100ක් මේ ලෝකේ නැහැ. ආයතන වලින් කෙලෙස් ඇති වෙන්නේ නැතුව කෙලෙස් වලට තමන් ගොදුරු වෙන්නේ නැතුව පරිස්සමෙන් ඉන්නවා. ඒක තමයි මේ ලෝකයේ මේ රජකමටත් වඩා ලොකු වීරියක. විරමණය කරනවා. එහෙම අර්ථයක් නේ වීරිය කියලා කියන්නේ. ඒ කියන්නේ කෙලෙස් නිරෝධ කරන්න කරන ප්‍රයත්නයක් වීරිය කියන එක. අපි හිතන අර යුද්ධ කරනවා වගේ විශාල මේ ආයෝජනයක්. එහෙම නැත්නම් මේ මේ ගනුදෙනුවක් වීර්ය කියන එක. වීර්ය කියන එක එහෙම නෙමෙයි. වීර්ය මේ කෙලෙස් වලින් පරිසම් වෙන්න කරන වැඩ පිළිවෙල. දැන් මම වීර්ය කරනවා මේ මිනිසු දන්නේ නැයි වාඩි වෙලා ඉතින් ඉන්නවා පාඩුවේ. මොනවද කරන්නේ වීර්ය කරනවා. ආයතන වලින් කෙලෙස් ඇතුල් වෙන්න දෙන්නේ නැතුව. ඇතුලේ කෙලෙස් වලින් නැවත කර්මයක් ඇතෙන්නේ නැති වෙන්න පරිසම් වෙනවා. වීර්ය වඩන්නේ. හැබැයි දැක්කම කියන හාමුදුරු නම් බොහොම විවේකයෙන් ඉන්නේ කම්මැලි වෙලා කියලා. හැබැයි මම දන්නවා රජකමටත් වඩා විශාල වීර්යයක් අතුලෙන් කරනවා කියලා. වීර්යය කියන්නේ එහෙම එකක්. එහෙම එකක්. ඒක ඇවිදින්න කලබල වෙන්න උඩ පයින්න දරපලන්න මොකවත් නැහැ. වාඩි වෙලා ඉඳලා වඩන්න තියෙන එක. වීර්යය කියන්නේ. ඒක පාරමිතාවක්. ඒ වීර්ය වඩන කට්ටිය කලබල නැහැ. ඒගොල්ලෝ වාඩි වෙලා කන් කෙලස් වලින් නිරෝධ වෙන්න නැහැ. වීර්ය කරන්න ඕනේ. එතකොට ඒක ඉතින් දුවන්න පනින්න ඒව මොකවත් නැහැ නේ. ලියුම් ලියන්න මොකවත් නැහැ. වාඩි වෙලා ඉන්න තියෙනවා. සමහර කට්ටිය වීර්ය වඩන කට්ටිය පොත් ලියනවා වාඩි වෙලා. ඉතින් ඒකේ තියෙන සිතිවිලි ටික දැක්කාම ඉතින් මේ ලෝකේ තියෙන ඔක්කොම කතන්දර ටික අරගෙන තියෙනවා. ලියලා ඉවරනාට පස්සේ මේක රැත්තපාක් දානවාද විකුණු මිල 100ක් නෑ. 200ක් දාන්න ඕනේ මේකට. ඇයි මේක මේ print කරන්නත් ගානක් නැත මට ගානක් නැතිනවනේ. ඒතර මගේ ගාන print කරන ගානේ වැඩි වෙලාවට ස්ටොක් එක ඉතුරු වෙනවා. භාගයක් විකුණුවොත් මේක ගාන කවර් වෙන්න ඕනේ නේද? 250ක් දානවා. ඒතර භාගයක් එක්කත් ප්‍රශ්නයක් නෑ ඔක්කොම කවර්. දැන් මේක වීර්යයක්ද? වාඩි වෙලා පොතක් ලියලා මොනවද එකක් අටවලා දැන් බලන්න සම්පූර්ණ රෝම් වීවි කියන්නේ ඒක නෙමෙයි. එයා මොකවත් කරන්නේ වාඩි වෙලා විවේක සුවේ හැමදේ දිහාම බලාගෙන ඉන්නවා. කෙලෙස් වලට බොදුරු වෙන්නේ නැතුව පරිස්සම් වෙනවා. ඒක තමයි වීවි. හරි සරල වීවියක් ඒක. අපි අවුරුදු එකමාර එකේ ඉඳලාම ගඩුවන්නේ. අපිට අමාරු නෑ. ඒක මේ කැමැත්තෙන් කරන්න ඕනේ. දැන් හැමෝම කියන ගණන් හරි අමාරුයි කියලා. දැන් මගෙන් ඇවිල්ලා ඇහුවොත් 20000 දාලින් කෝකද ලේසි? මම ගණන් ලේසි. ඇයි ඒකේ මතක තියාන්න වලගම්බා රජුරෝ මොනවද කළේ? දුටුගැමුණු රජුරෝ කැලණිගම් බෑදුවේ කොහොමද? ඒක මොකක් මතක තියාගන්න නැහැ. සමීකරණය බැලුවා සුළු කරා. සමීකරණය බැලුවා ලියුවා. ඒක නිකන් බලලා ලියන්න තියෙන එක ගණන් තමයි මතක තියාගන්න නැතුව පාසුවෙන් ගණන් දාලි ලස්සනයි. එකතු කරලා ඉලක්කම් ලියන්නනේ තියෙන්නේ. ඉතින් ඒක කැමැත්තෙන් කරන කෙනාට ඒක නිකන් කිරිපැණි කනවා වගේ. අකමැති කෙනා ගණන් කිව්වා මේ මිනිස්සේ පැත්ත පලාත යන්නේ ගණන් දමෝ වා කියලා කියනයි අකමැති. අකමැති වෙන හැමදේම අපහසුයි. කැමැති වෙන හැමදේම හරි පාසි. එහෙනම් කෙලෙස් නිරෝධ කරන එක ගොඩක් කැමැත්තෙන් කරනවා. එයා හරි සන්තෝෂෙන් නැයි. එයාට ඒක තරම් පාසුවක් නැහැ. හැබැයි කෙලෙස් වලට කවදාවත් කැමැති නැහැ. වැරද්දක් කරන්න කිව්වම එයාට හරි අමාරුයි. ඉතින් මං ළඟට ඇවිල්ලා අපි අන්න හොරකමක් කරන්න පුළුවන් මං කිව්වා ජීවිතේ රජකම කරන එක මට පාසුයි. හැබැයි හොරකම් කරන එක ඊට වඩා අමාරුයි. මට ඒ චේතනාව හදන්න බෑ. ඒක ගන්නකොටත් මට හිතෙනවා මේ මිනිස්සයා මේකට බැඳිලා ඉන්නවා. එහෙනම් මේක ගත්තාම අත්හැරෙනවා. මේ මිනිස්සයාට මේක තුලින් යාපතක් නෑ. එහෙම එකක් නේ පාල වෙන්නේ. ඒතකොට සොරසිත හදන්න එපා. මේක මට ගන්න ඕනේ. මේ මිනිස්සයාට එහෙම එකක් අදන්න බෑ. ඒක අදන්න අවුරුදු ගාණක් ඉඳලා පුරුදු කරන්න ඕනේ. මේ ඔරකම් කරන මානසිකත්වය ගන්න. එතකොට ඔරකම් කරන කමාරි රජකම් කරන එක ලේසි. ඇයි ඒක සංසාරය පුරුදු කරගෙන පුරුදු කරගෙන ආවම කෙලස් කරනවායි කියලා කියන්නේ කෙලස් වඩනවායි කියලා කියන්නේ යාට කරන්න බෑයි. භව ගාන පුරුදු කරලා තියෙන යාපද්දේ. හැබැයි යාපද්දේ පුරුදු කරන්නේ නැතුව හයාපද්දේ පුරුදු කරපු කෙනාට හොඳ දෙයක් කරන්න කිව්වම එයාට රජකම කරනවට වඩා අමාරුයි. අත දැම්මට පස්සේ ඇතුලෙන් කල්පනා කරන මේක නම් 100 පොඩයක් මේක දීලා බෑ. ආ මේක 20 පොඩේ ආ මේක දෙන්න පුළුවන්. ඇතුලෙන් අත දාලා අතින් යා ඔක්කොම චෙක් කරලා 20 පොඩේ කරන විදියට ගන්න. අරගෙන දෙනයි. එයා ඒක වඩලා නැහැ. එයා පුරුදු කරලා නැහැ මිනිසුන්ට දන් දෙන්න. මේ මනුස්සයාට විශ්යෙන් මොකක් කරන්න බෑ 100ක් දුන්නාම බත් එකක්යි. මේ මනුස්සයාට බඩගිනේ. එහෙම මානසිකත්වයක් පුරුදු කරලා නැහැ. හැබැයි මේක අරගෙන යන්නේ මේ සැබෑරුමට දෙන්න. යන ගමන් කෙනෙකුගේ බඩගින්න නිවන්න. ඒ අදහස පහළ වෙන්නේ නැහැ. සැබෑරුමට දාකොලේ දෙනවා. අර බත් එකක් කන අර මනුස්සයා රුපියල් 100ක් දෙන්නේ. බලන්න මොකවත් වඩලා නැහැනේ. එහෙනම් මේක සංසාරේ පුරුදු කරන තරමට තමයි මේක එළියට එන්නේ. එහෙනම් අපි වැඩිපුර පුරුදු කරලා තියෙන්නේ මොනවද? ඒක වැඩිපුර වෙනවා. අඩුවෙන් පුරුදු කරලා තියෙන මොනවද මේක අඩු වෙනවා. ඒක බුදුහාමුදුරු දේශනා කරනවා මේක වැඩිපුර පුරුදු කරන්න ලෝකෝත්තරදී. වැඩිපුර පුරුදු කරන්න නිවනට අදාළ දේ. එතකොට වැඩිපුර ඒක එනවා. එතකොට ලේසි මේ කෙලෙස් වලින් නිදහස් වෙන්න. එච්චරමයි. කොහොම කෙරුවත් මොනවා කෙරුවත් අපට තියෙන කෙලෙස් නිරෝධ කරන්නනේ. ආයතන වලින් කෙලෙස් ටික නිරෝධ වෙන්නේ. ඒක උපාසක මාත්‍ය කුසිය උයන ගමන් කෙරුවත් අතුගාන ගමන් කෙරුවත් මානදම් පුරලා කෙරුවත් ඊ ගෙදර ඉඳලා කෙරුවත් ප්‍රශ්නයක් නෑ කොහොම කෙරුවත් කෙලස් ටික නිරෝධ වෙන්නයි ඕනේ දැන් ඊ කට්ටියට ත්‍රාස් වෙන්න පුළුවන් නේ දේවල් වල අන්තපුරවලට සුද්ධෝතර රජුගේ ත්‍රාස් වුණානේ එහෙනම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි මේක මේ නිරෝධ කරන්න ක්‍රමය දන්නේ නැති ප්‍රශ්නේ තියෙනවා ක්‍රමය දන්නවා නම් එයාට හැමදාම කරන්න පුළුවන් හැබැයි පැවිදි ජීවිතයේදී මේක ලේසි අනවශ්‍ය ප්‍රශ්න නෑ දරුවෝ අඳන්නේ ඕපිඩි ගිහිලා පොලිමේ ඉඳලා බේත් ගන්න ප්‍රශ්න නෑ එයින් කොටන්න නෑ වාලෙට නැගලා වරලා අලියලවන්න නෑ අපට. ඒ වගේ ප්‍රශ්න නිදාසුනාම යාට හරි සරලයි මේ ගමන ඉක්මනට ඉවර කරන්න. අම්බ කරන්න, අරමෙව කරන්න, පඩි ගන්න, ඒ වලින් කන්න බොන්න, කරන් බිල්, වතුර බිල් මොකවත් නෑනේ. දවල්ට තියෙන කරන්ට් එක තමයි සූර්යාලෝකය. රැට චන්ද්‍රාලෝකය. දානේ පිණ්ඩපාතේ. වාලේ ගායට. දැන් යාට ප්‍රශ්නයක් තියෙනවා, නඩත්තුවක් තියෙනවා මොකවත් නෑ. කාලයක් යනකොට සල්ලි අමතක වෙනවා. සල්ලි හම්බුන මෙයා අහනවා මේක කොයිද අහන මේක ලංකාවේ නේද එයා සල්ලි හම්බයි එයාට අමතක වෙලා ඒවා දැන් අපට වෙලා තියෙන අපි හැමදේම මේ මුදලක් මතනේ යන්නේ වේදමක් මත යන්නේ එන්න හැම දෙයකම ඒක ඕනේ තාපසයා අර ඔක්කොම ටික ඒකට අනුව තමයි කතාවෙන්නේ එයා දන්නවා මේ මේ ප්‍රශ්න මේ විදිහට එනවා එතකොට වතුර බොන්නේ කොහෙන්ද අලපාරකින් එහෙනම් පොකුණකින් වතුර බොන්නේ එතකොට උනාට වතුර බිල් එන්නේ නැහැ ප්‍රශ්න මොකවත් නැහැ එතකොට කුටියක් නැති නිසා උන්වහන්සේ එකතු කරනවාද එකතු කරලා තියන්න තැනක් නැහනේ. ඒ නිසා කිසිම දෙයක් ගන්න නැහැ. මොනවද ගන්නෙ බඩගින්නට බත් විතරයි. කවුරු බිස්කට් එකක් දා ගන්න ඇයි ඉලව අරන් එනවා මේක ප්‍රශ්නයක්. ගන්න ඇයි අරගෙන තියන්න තැනක් නැහැ. ඒතර උන්වහන්සේ දන්නවා ප්‍රශ්නයක් නොවන විදිහට ජීවත් වෙන්න. දැන් කුටියක් හදලා ඩායයි ඩායලා හදලා උන්ට හදලා ජතුර දාලා දුන්නා. දැන් උන්වහන්සේ කියනවා අරවා තියනවා මේ ඇයි තියන්න තැනක් දිනවනේ. බැරි වෙලා තාඳුර වෙන තැනකට යනකොට දින මේ බීම බත් එක්ක ඕනේ මට යන්නයි. පටවන්න බඩු දිනයි කියලා. ඔක්කොම පටවන්න එපා. එහෙනම් අපි මේ ලෝකේ එකතු කරන්නේ ඇයි? එකතු කරන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය නිරෝධ දැන් ඉන්නකොට කුටියේ ඉන්නකොට අපි නිතරම කල්පනා එනකොට මම පාත්‍රෙට එක්ක ආවේ අවුරුදු 15කට පස්සේ මෙතන යනකොට පාත්‍රය ගත්තා ගියා. වීල් ලොරිය එන්න බෑ. එහෙනම් ඒ ක්‍රමයට මේක නඩත්තු කරන්න කියන්නේ දැන් එයා පස්වෙනි දාස්නේ. ඕන වෙලාවට ආම්බුරු කියන මේ ඔබ වහන්සේ මේ අවල් කුටියට හොඳයි අපි ආන්න පාත්‍රය ගත්තා ගියා. ඇයි? ඒ මානසිකත්වයෙන් ඉඳලා තියෙන්නේ. ඒ ක්‍රමයට තමයි ජීවත් වෙලා මේ විදිහට අපි මේ පැවිදි වුණත්, දී වුණත් හැමතැනම ඒ ඒ ක්‍රමයකින් ඕන දෙයක් හම්බෙන්න පුළුවන්. හැමදේම අපි පිළිගන්නවා. හැබැයි අපි පරිහරණය කරන්නේ අපිට ඕන දේ විතරයි. ඒතර ටික සේනාසනවල සාසනය දිනුවට අත්හරිනවා. සාසනෙම අත්හරිනවා. ඒක කෙනෙක්ම ඒක අත්හැර මාර්ලා ගන්නවා. ආයෙ ඒවා තියන්නේ කොහෙද කොහෙද තැබ්බේ ඒවා මොකවත් ආන්න බලන්න යන්නේ නැහැ. ඇයි ඒවා අවශ්‍ය නැහැ අපට. මගේ කියලා එකක් ඇදුවොත් අනිවාර්යයෙන්ම ප්‍රශ්නේ තියෙනවා. මගේ මට කිව්ව ප්‍රශ්නමයි ඒ කිසි කතාවක් නෑක ප්‍රශ්නමයි. පුතාලටත් ඒක හොඳම මේ දැන් නැවැදි වෙනකොට තුන් සූත්‍ර තුන් සිවුරත් එක්ක මේ පාත්‍රය හම්බ වෙනවා. ඒතර පටියක් බඳිනවා හිනට බඳ ඒක හම්බ වුණා. දැන් මේ දානශාලාවේ හම්බ වෙන අලුත් පටි වර්ගයක්. මේ සිවුරට ගැලපෙන ගාන්චු තියෙන ලස්සන පටි වර්ගයක්. දැන් මොකද කරන්නේ? අනේ මේක වටිනවා මේක. තගල ඒක ගත්තා. දැන් ඉනේ එකක් තියෙනවානේ පැවිදෙනකොට කරේ බඳපු ඉනේ තියෙනවා. ඊයේ මේක ගත්තා. දැන් මේක ප්‍රශ්නයක්ද නැද්ද? දැන් මේකකින් තිබ්බාම අන්න වළඳ උස අඟල් 1යි දිගෙන් අඟල් 6ක පොඩි ඉඩ කැල්ලක් අවුනා. කුටි ඉඩ කැල්ලක් අවුනා. ඊට පස්සේ කෙනෙක් කළා සුදි අපිට පාත් කරලා දෙනවා. දැන් කරින් පාත් කරනවා. මේ මේක හොඳයි. මේක වටිනවා. මේක පරණ වෙනවට ගන්න පුළුවන් ඒක අරන් ගියා. දැන් උස අඩි 8යි පළල අඩියයි. ඉඩම කවුනාද නැද්ද? මේම අර සම්පූර්ණ මේ ඝන වර්ග අඟල් වලින් මේක පොඩ පොඩ පොඩ පිළිගෙනනවා. කාලයක් යනකොට වන ඝන මීටර 4කට බඩු තියෙනවා. අර පොඩ පොඩ තමයි එකතු වෙලා තියෙන්නේ. දැන් පැටියා පූජා කරලා අත ගැස්සුවා. මම දන්න ඉනේ පැටිය දින හරි මේක එන මට අදාළ නැහැ. ඉනේ අඳනේ තියෙන ඇඟේ සිවුර තියෙන එන මේක අදාළත් නැහැ. ඒකත් පිළිගත්තා එතනින්ම කියලා. ඇයි? ඒක අරන් ගියාම දැන් මම ඒක කුටිය කියන්නේ පාන. යනකොට මට මල්ලක් ඕනේනේ. වැඩි වුණාම traveling bag එකක් රෝදක් තියෙනවනේ අදගෙන යන්න. දැන් ආම්දුර සම්පූර්ණ මේ අවුට් ඔෆ් ඕඩර්. එහෙනම් අර අපි ජීවත් වෙන හැම මොහොතක් ගානේ අපේ සීමාව පිළිබඳ හොඳට 100න් ඉන්නවා. මගේ සීමාව මොකද්ද? මම මොනවද පරිහරණය කරන්නේ? මට අවශ්‍ය මොනවද? අවශ්‍ය නැති මේක පිළිබඳ ඔක්ක 100න් ඉන්නවා. මේක තමයි වීර්යය. එතනින් එයාට එකක්වත් යන්න දෙන්න. සිද්ධාලේප එකක් අපේ අරගෙන. තාම කැක්කුන් නැහැ. කැක්කුන් ආවොත් මම ගන්නවා. එයා දන්නවා එහෙනම් කැක්කුන් නැතුව ආඳුරු සිද්ධාලේප ගන්න. පැනඩෝ උණ ගත්තොත් මම ගන්නවා. ඇයි උණ නැතුව මොකටද? එකකින් තියන්න එපා එනවා. කෙනෙක් අරගෙන කියනවා පළතුරු වට්ටිය. පළතුරු බඩගිනි නෑ දැන් දාන්නේ වැළඳුවා. නෑ ඔබ වාසිට පස්සේ පස්සේ බඩගිනි එයිද දන්නේ නෑනේ. ආවොත් ගන්නවා. ඒකට ඒ කට්ටියට මොකවත් කරන්න බෑ. ඒකට හාමුදුරුවෝ නිතරම නිදහස්. නිතරම ඉන්නේ ගොඩාක් විවේකී. ප්‍රශ්න මොකවත් නෑ. රකින්න දෙයක්වත් නෑ. රිලාව ඇතුළට ඇවිල්ලා උන් කලකින් අපරාධෙම කුටියට ආපු කාලේ අපරායි. ඇවිල්ලා බලනකොට මොකවත් නෑ ගන්න. කොට්ටපතුරු කන්න බෑනේ උතු ඇවිල්ලා කල්පනා කරන මොකවත් නෑ. එහෙනම් මේ කුටියට ආයෙ එන්නේ නෑ. ඌ එන්නේ නෑ. ඒ නමෝ මිටියම රිලව්ටි කල්පනා කරන මේ ප්‍රදේශය අපට සුදුසු නැති ප්‍රදේශයක්. මුන් ඔක්කොම පිටත් වෙලා යනවා. හැබැයි දැන් දන්නවා මේක ඕන තරම් කැම තියෙනවා. එහෙනම් මුන් යන්නේම නැහැ. දැන් අපි ඉන්න තැනක රිලව් වෙන්නේ නැහැ අපලත්. එන්නේ නැහැ. පින්දපාත කරනකොට හරියටම ප්‍රමාණය දන්නවා. මට ගන්න පුළුවන් බත් පැණි දෙකයි. හරියටම ප්‍රමාණය හම්බ වුණාද? ජනාධිපතිතුමා ඇවිල්ලා දාන ජනාධිපතිතුමා ගන්න නැහැ. මාව අරන් ඉරේටයි ඒත් පක් නැ ගන්න නැහැ. මගේ ප්‍රමාණය ආවනේ. වැරළ පාත්‍රේ මං ගියා. කවුරුද දුන්නත් ගන්න. ඒක මට අදාළ නැහැ. අමනාප වෙනවා. ඒක එනකොට දාන්න දෙන්නේ. ඒක මොකක්ද මගේ ප්‍රශ්න නෙමෙයි. ඒක එයාගේ ප්‍රශ්න. එයා කෙලස් වඩනවනේ ඒක වඩාගෙන ගියාද. මගේ ප්‍රමාණය ආවනේ මම ගියා. වළඳනකොට පිය දාලා වළඳලා දාන්න. ඒක බත්තටයක්වත් ඉඳි තියන්නේ. ඒක දාලා වළඳලා ඒක උදවල දාන්න. ඒක රිලවන්ට කැම නැහැ. ඒක රිලව ලුණු ඇඹුල් අඳුරක් නැත්නම් පල්ලා දෙනවා ඌෙන්නේ. රිලව නැහැ. එන්නේ. හැබැයි ඒවා විසි කරාම එළියට දැම්මම උන් ලුණු ඇඹුල් වලට උරු වෙනවා. ඊට පස්සේ කොළ කන්න. කොළ පිටයිනේ. ඊට පස්සේ බලන්න කොයි වෙලේද දාන පාත්‍රය අරගෙන එළියට එන්නේ. ඒකට ඔක්කොම අදිනවා පාගනවා උදුරගෙන යනවා. වනයක් රක්ෂිතයක් අපි හරියට මේක මෙන්ටන් කරනවා නම් ජීවිත කාලෙ මේක මෙන්ටන් අපි වැරද්දුවොත් ඔක්කොම වැරදෙනවා. මේක ඇයි කිව්ව කියලා කිව්වොත් අපි දැන් ජීවත් වෙන පරිසරයේ තියෙන මේ කුටිය ඒකත් හරියට මෙන්ටන් කරුවොත් ජීවිත කාලෙ මේක ජේතවනාරාමයි. ඒ කුටිය ජේතවනාරාමයි. ඊටම ලස්සනයි. හැබැයි අපි පොඩ පොඩ පොඩ අවුල් කරලා කාලයක් යනකොට අපිට ලොකු ප්‍රශ්නයක්. හොඳ හොඳ ලස්සන ලස්සන පොත් හම්බෙන හම්බෙන ඒවා ඔක්කොම ඇතුලේ ගොඩ ගාලා. දැන් පොත් තියෙන අටපා ඒ හැම දෙයකම අපි කැමති. දැන් පොත් ටික දාලා යන්න බෑ. ඉර වෙලා. සිවුරු පිරිකර අරගෙන තියෙන ඔක්කොම අපි අඳින සිවුරුමයි. ඒ පාටමයි. ඔක්කොම සායි කපුමයි. මේවා දාලා යන්න බෑ. දැන් බැරි වෙලාවත් යම්කිසි තැනකට යන්න වුණොත් දැන් මේ ඔක්කොම ගෙනියන්න බෑ. දාලා යන්න බෑ. ඉර වෙලානේ සම්පූර්ණේ. දැන් කුටිය දැන් තව කෙනෙකුට දීලා යන්නත් බෑනේ. දැන් පාත්‍රය විතරක් තිබුණාම යතුර ඒකෙම කටේ තිබ්බා ගියා. තව කෙනෙකුට දෙන්න පුළුවන්. දැන් තව කෙනෙකුට දෙන්න බෑ. මම යනකොට එක වාලා යතුර ගෙනියන. අයි මගේ බඩු තියෙනවනේ. දැන් මේ විදිහට හැමෝම බඩු තියලා වාලා ගියොත් ආම්දුරුකුල කවුරුත් නෑ. හැබැයි ඉන්න පුටියෙකුත් නෑ. ඉන්න පුටියෙකුත් නෑ. ඒකට ආම්දුරුකුල කියන මගේ කවුරුත් නෑ. කුටි කීයද 20ක්. ඒකයි කුටියක් දෙන්නද? නෑ ඒක ඒගොල්ලන්ගේ බඩු තියෙනවනේ. බලන්න මාර ප්‍රශ්නයක් නෙමෙයිද? එහෙනම් අපි ඉන්න තැන්වල අපේ පරිසරවල මේව අනන්ත අප්‍රමාණ වෙලා මේවා තමයි බැඳෙන තැන්. මේවා තමයි ගැටෙන තැන්. මේවා තමයි වැරදෙන තැන්. අපිට මේවා තේරෙන්නේ නැහැ. කාලය ගියාම තමයි අපිට තියෙන මායද මේ කුටිය අස්කරන සතියක් යනවා. ඇයි අර බඩු මුට්ටු තියන්න තැන් නැහැ. ඒවා ගණන්ලා ගණන්ලා ගණන්ලා ඔඩු ඔඩු ගොඩ ගාලා ගිය කතරන 20ක් තියෙනවා. දැන් මේවාට මොනවද? ඔක්කොම බලන්න එක එක මොහොත ඔක්කොම ලස්සනයි. කාටවත් දෙන්න හිතෙන්නේ නැහැ. දැන් බැඳිලා නෙමෙයිද? වැරදිලා නැද්ද? ලෝභය ඇති වෙලා නැද්ද? මේක කවුරුහරි ගණී කියලා ද්වේෂය ඇති වෙලා නැද්ද? කියලා ඉස්මනේ. වැරදිලා. මේවර මුල ඉඳලාම ඒ විදියටම පරිස්සම් වෙනවා නම් කෙලෙස් නිරෝධ කරන ක්‍රමයේම පුරුදු කරනවා නම් එච්චර අමාරු නෑනේ සෝවාන් සකෘදාගාමි කියන කියන සාමාන්‍ය ඵල ප්‍රත්‍යක්ෂ වෙන නිවැරදි මාර්ගය මේකයි කියලා දැනගන්න එකනේ. එච්චර අමාරු නෑ රාත් වෙන එකත් හරි ලේසි. මේවා නිකන් අත්තර බලාගෙන ඉඳින් ඔක්කොම නිරෝධ වෙලා යනවා. නිදා ගන්නකම් විතරනේ පුතා පැදුරු කොට ප්‍රශ්න තියෙන්නේ දැන් මට ගේනවා මේ දරුවා දම්බුව මෙට්ටයක් 75000යි. ඒකේ ස්විච් එකේම තියෙන රිමෝට් එකේම තියෙන ඒක ප්‍රස් කරන්න අරවා මේ ඔක්කොම. ඒක නිින්ද ගියාට පස්සේ මාව හරන් පැත්තේ ඉඳලා මෙට්ටේ හරන් යනවා. උදේට නිදා ගන්නකොට මම දන්නවා දම්බුව මෙට්ටේ මං ඉන්නේ 75000යි කියලා. ඈල්ල බලනකොට පැදුර තියෙන්නේ මම. එතකොට දැන් දම්බුව මෙට්ටේක ලැබෙන සියලුම පාසුකම් මට අර පැදුරෙන් හම්බ වුණා. නිින්ද යනකම් විතරයි මේ කොට්ටමෙට්ට ඒසී වල ඔක්කොම ප්‍රශ්න. නිින්ද ගියට පස්සේ මොකවත් එක පැදුරෙම හතර දිනක් නිදාගෙන ඉඳලා තියෙනවා. කොහොමද දන්නේ පුතා? ඉස්සෙල්ලා පැදුරක් එක්කිනෙන්න දුන්නාලු. එයාගේ හොඳට නිදාන මට විතරයි පැදුර එන කාටවත් නැහැ කියලා හොඳට නිින්ද ගියාම අත් දෙකෙන් කකුල් දෙක ඉස්සුව එයා පැත්තකින් තිබ්බා. අර පැදුර අරන් ගියා අනිත් එක්කෙනා දුන්නාලු. ඒ මනුස්සයා බලනවා මටත් පැදුරක් හම්බුනා මේ මේ මනුස්සයා නිදාගත්තා. එයාවත් උස්සලා නිින්ද ගියාම පැත්තෙන් ඉඳලා ඒ පැදුර අරන් මේම හතර දෙනාටම දීලා හතර දෙනාම නිදාගත්තා පස්සේ අර මනුස්සයා පැදුර අරන් ගියා මේ මනුස්සයා නිදාගත්තා. උදේ නැගිටලා බලනකොට එක එක්කවත් පැදුරේ නැහැ. එතකොට තමයි මේ කට්ටියට තේරෙන්නේ මේ නිදා ගන්නකම් විතරයි පොට්ට පැදුරු පාස්නේ. ඉතින් මේ යමේ පාස්න මොකවත් නැහැ. බලන්න එක කොච්චර සරලද කියලා මේ නිදා ගන්නකම් විතර මට කුටියක් නැහැ. අනේ මේ විවෘතව තියෙන රිලව් වෙන්න පුළුවන්. සර්පයෙක් වෙන්න පුළුවන්. දැන් සර්පයෝ ඉන්නවා කියලා අපි හිතනවා නේද පුතා? දැන් මේ සත්තු මේ කඩා වෙන්නේ. දැන් ඒගොල්ලෝ සර්පයන් පරිස්සම් වෙන්නේ. දැන් ඒගොල්ලොන්ට නැහනේ. කණු ගාලා කළු තෙල් දාලා ඒගොල්ලෝ ස්ලැබ් එක දාලා එහෙම මොකවත් අදලා දිලා නැහැ. මොනවද තින්නේ? සර්පය ගාලා කවුරුත් නැහිලා නේ. ඉන්නේ. දැන් රිලා වඳුරන්ට ඔක්කොම කොටි දිනවද? මම ගස් වල තියන ගස් වල තෙමෙනවා අවුවට වෙලා. උන් කවදා තෝපිටි ගිහලා බෙහෙත් ගන්න නැහැ නේ. එම්බ්‍රිසා වැඩි වුණා. මේ වුණා උඹ බෙහෙත් ගන්න නැහැ. උන්ට කවුරු ડોක්ටර්ස්ලා බෙහෙත් දෙන්නෙත් නැහැ. නේද? එහෙම රජරෝවල් වලුන්ට බෙහෙත් දෙන්නේ නැහැ. එතකොට මේ ප්‍රශ්න ඔක්කොම අපිටනේ තියෙන්නේ. ස්වභාව ධර්මයක් අපි සමවැදිලා නැහැ. එළියේ වතුර වැටෙනකොට මං කලබල වෙනවා මේ 172ක් වතුර තියෙන මේ කඳේ මේ වතුර වලට මම ප්‍රශ්නයක් වෙන්න කුඩ අල්ලන්නේ නැහැ. ඇත්තටම ඒකට කලින් මට කුඩ අල්ලන්න එපා. මගේ වතුරත් මේ ඇතුලේ තියෙනවා 172ක්. මේ හැම ප්‍රශ්නෙම මගේ කයේ තියෙන මේ මේ මාපොළව ඇදලා තියෙන ක්‍රමෙන්න මේක ඇදලා තියෙන්නේ. 28ක් පස් 72ක් වතුර ඒ විදිහටම කය ඇදලා තියෙන්නේ. 72ක් වතුර. සම්පූර්ණ වතුර ගොඩක් මේක තියෙන්නේ. එතකොට මේ හැමදේම අපි අර විදිහට දකින්න ඕනේ. දැන් පුතාලා දැන් අලුතෙන් සාසනයට ඇතුල් වෙන නිසා මේ හොඳට දැනගන්න. දැන් පොඩි කාලේ අපිට දීපු කමටා මේ හැම දෙය තුළින්ම තමන් හදන්න ඕනේ. පේනකොට මොනවද ඇති වෙන කෙලෙසේ ඒක හදනවා. අරයව හදන්න යන්නේ නැහැ. ඇතුලේ මෙයා හදනවා. දානශාලාවට ගිය හැමෝම කොම කාලා මොකවන්න පරිප්පු විතරයි තියෙන්නේ. හරියට තරහා යනවා. බලන්නකො මේක ඔක්කොම ඉතින් කිසිම දෙයක් ඉතුරු කරලා නැහනේ. ගොඩාක් දේවල් කාලා පුතා ලෝභයට අවු වෙන නිසා මේ මිනිස්සු ඔක්කොම කාලා ලෝභයට අවු වෙන්නේ නැති එක ඉතුරු කරලා ගින් තිනා. හොඳ දෙයක් නෙමෙයිද කරලා තිනේ. ඒම හොඳ ඇසින් දකිනවා. හොඳ වෙලාවට කියන්නේ අත්තටක් තිබුණා මම මේකට බැඳෙනවානේ. කෙලෙස් ඇති වෙන මේ මිනිස්සු ඔක්කොම කාලා මට ලෝභයක් ඇති නොවන විදිහට එකක් ඉතුරු කරලා ගියන් තියෙන ඒ කට්ටියට සාදුකාරය දීලා සන්තෝෂයෙන් කරනවා. ඒ මානසිකත්වය හදනවා එතන. දැන් බලන්න ඒ හැමදේම මේ විදිහට යහපත් ලෙස දකිනවා. කවුරුත් කතා කරන්නේ සේනාසනේ. පුතව නිකන් අත්හැරලා තියෙන්නේ. ආන්දරවල ගණන් ගන්න. කතා කරලා බැඳීමක් ඇති වෙන පිටවක්කමක් ඇති වෙන මම මේකට බැඳෙනවනේ. උන්වහන්සේලා කතා කරන්නේ නැතුව මේ ඒ බැඳීම කඩනවා. මමත් මේ බැඳීම කඩන්න ඕනේ. ලෝකෝත්තර බැඳීම විතරයි තියෙනවා. ලෞකික දේවල් ඔක්කොම කඩන් උන්වහන්සේලා මට උදව් කරනවා. මේ බැඳීම කරන්න. ඒ නිසා උන්වහන්සේලා කතා නොකර ඉන්නවා මම උන්වහන්සේලාට මොකවත් කියන්නේ නැතුව මම මේ බැඳීම කඩනවා කියලා හිතුවාම දැන් කතා නොකර ඉන්න එක ප්‍රශ්නයක්ද? කවුරු කතා කරන්නේ ඒ නිසා මම ඉන්නේ නැහැ කියලා කියේ අන්න එයාට වැරදුනා. එහෙනම් මේකේ වෙන හැම සිද්ධියක්ම අපට ලෝකෝත්තර කරගන්න ඕනේ. මේ පේන දේවල් අයන දේවල් හැම දේ තුලින්ම තමන්ව පරීක්ෂා කරලා කරලා හදන්න ඕනේ. එහෙම හදුවනම් පුතා සාමාන්‍ය සතියක විතර වැඩක් ඕක. එච්චර මහන්සි වෙන්න දෙයක් නෑ. දැන් පුතා දැන් කෑම දුන්නාම බත් පිඟාන එහෙම ඔළුවට අලා ගන්නවා. ගිලම්පස දුන්නාම කනට අලනවාද? ෂර්ට් එක කන පිට, ඒ කියන්නේ ඇතුලේ මාපු මැණුම් ඔක්කොම එළියට එන්න එහෙම අඳිනවාද? නාගෙන ඉන්නකොට සබන් ඔළුවේ ඔක්කොම තියෙදි එහෙමකින් හැඳගෙන පාර වෙනවාද? නෑ නේද? අපි දන්නවනේ පුතා දැන් කෑම දුන්නාම මේක මේ මහනන් ඕනේ මේම කන්න ඕනේ. ඊළඟ පස්සේ මේ විදිහට කරනවා. මේ විදිහට හඳින්න ඕනේ. දැන් මේ හැමදේම පිළියෙල දන්නවනේ. ඒකට දැන් අපි කෙලෙස් අපි දන්නේ නැද්ද? අවංකවම කියන්නේ මේ මේ අඩුපාඩු තියෙන මේ රාගය ඇති වෙන තැන, ද්වේෂය ඇති වෙන තැන මේ ඔක්කොම දන්නවනේ. අයි නිරෝධ කරන්නේ. අවංකවම අපි දන්නවනේ මගේ අඩුපාඩු මෙච්චරක් තියෙනවා සංගවිලා කියලා ඔක්කොම දන්නවනේ. අයි නිරෝධ කරන්නේ කැමැති නැකට. කෙලෙස් වලට කැමැති, ඒක නඩත්තු කරන්න කැමැති, ඒ පංචකාම සුවේට හරි කැමැති. ඒ නිසා මේක නිරෝධ වෙනවට කැමැති නැහැ. ඒ නිසා තමයි අරහත් වෙන්නේ නැත්තේ. ඇත්තටම අකමැති කෙනෙක් ඉන්නවනම් කෙලෙස් වලට විනාඩි 5න් rahat වෙනවා පුතයා. එයා කෙලෙස් වලට අකමැතිද? ඒ වෙලෙම ඔක්කොම ගලවලා විසි කරනවා. කයෙන් කෙලෙස් ටික ගැලවිලා යනවා එයා. හැබැයි එයා කෙලෙස් වලට කැමති නම් බුදුහාමුදුරලා බණ කිව්වත් එයා ඒ rahat වෙන්නේ නැහැ. එයා දන්නවා ඒක අතහැරලා බෑ මොනවා කියන්නේ. බුදුහාමුදුරෝ කියයි බුදුහාමුදුරේ බුදු වෙලා මේකත් කරලා කොහොමද ජීවත් වෙන්නේ? කන්න බොන්න එපාය. බස් එකේ ගියකල් තියෙන්න එපාය. ඕම rahat වෙලා බෑ. ඒ කියන්නේ එයා කෙලෙස් වලට කැමති. අද ලෝකේ ගොඩාක් කටේ rahat වෙන්නේ නැති පුතා කෙලස් වලට කැමති නිසා. එයා ඒක නිරෝධ කරන්න කැමති නැත්නම් මේ ලෝකේ හැමෝම අදවත එකඟව දන්නවා. මේක හරි මේක වැරදි කියලා. මේවා කෙලස් කියලා හඳුනනවා. එයා දන්නවා. හැබැයි රාගි රාගිය කියලා දන්නේ නැද පුතා. දන්නවද නැද්ද? ඇයි ඒක නිරෝධ කරන්නේ නැත්තේ? රාගයට කැමති නිසානේ. ද්වේෂය මේක මේක තමයි ද්වේෂය. මේක තමයි තරහ මේක දන්නේ නැද්ද? ඇයි ඒක නැති කරන්නේ නැත්තේ? ද්වේෂයට කැමති නිසා. මේ දේවල් මම කැමති මේවා ලෝභයි කියලා දන්නවනේ මේක කෙලෙසයක් මේක නිවනට බාධායි කියලා. ඇයි ඒක දැනගෙන මේ ඔක්කොම අත්හරින්නේ නැත්තේ? ඒකට කැමති. එහෙනම් ප්‍රශ්නේ තියෙන එළියේ නෙමෙයි ඇතුලේ. මම මේ පංචකාමයන්ට කැමැත්ත තියෙනකම් කාමච්ඡන්දය කියලා කියනවා. ඒ කැමැත්ත තියෙනකම් මේක නිරෝධ කරන්න අකමැත්ත තියෙනකම් ඉතින් මේ වැඩේ වෙන්නේ නැහැ. බණ බණ කිව්වත් එකනමයි දුවන්නේ. එකතම දුවනවා වගේ. හැබැයි එයා බැරි වෙලා තියෙන කලොත් මේ ඔක්කොම කෙලස් ටික මම අඳුරනවා. මම කැමති නැහැ. මේ ඔක්කොම අත්හරින අරමයක්. විරුද්ධවාදියා දකින්න කැමති නැහැ අකමැති කෙනෙක් එක ජීවත් වෙන්න කැමති නැහැ. ඒ වගේ මේ ඔක්කොම ගැලවෙගොත් තමයි මේක රාත්‍රියේ වැඩක් මේක. ඒක රාත්‍රියේ වැඩක්. වදන්න. ගොඩාක් ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ නමක් අම්බලා තිනවා. දරුසි ස්වාමීන් වහන්සේ. එච්චර දුරින් ඉඳලා මම උන්වහන්සේ දැක බලා ගන්න. දුරදී මට නිකන් පේන්න තිබුණත් ඇති කියලා මම හිතලා නම් කොච්චර මගේ ඒ සිතවිලි වල උන්වහන්සේට ඒ පූජනීය භාවය දීලාද. ඒ වගේ ස්වාමීන් වහන්සේට එක්ක ජීවිත කාලෙම ඉන්න පුතාලට වාසනාව ලැබිලා මටවත් ලැබිලා නැහැ. එහෙනම් මෙතන රාත් වෙන්නේ නැහැ කියලා කියන්නේ පුතා ඉතින් වෙන තැනකුත් නැහැ කියලා මට හිතෙනවා. මෙතන තමයි තැන. අදපාවි හදන්න. ගොඩාක් රාතන් වහන්සේලා ශාසනයට ඕනේ. ගෞතම බුදුහාමුදුරන්ගේ ගුණ මේ ලෝකේ අමතනම කියන්නේ. ඒක කියන්න ගොඩාක් ශ්‍රේෂ්ඨ උත්තරම නෝනේ. පුදුජන කට්ටියට යන්න බැහැ ගියම සුද්ධිය එක්කට යාළු වෙනවා. බඳිනවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. තව තැනකට ගියාම මෙතන පස්සේ වලට බැඳෙනවා. account එකක් open කළා ඒක පුරවනවා. වාහන කට්ටක් දුන්නාම ඒකේ driver වෙනවා. එහෙම ප්‍රශ්න තියෙනවා. ඒ නිසා අපට ඕනේ ගොඩාක් ගුණ යාපත්ක. මේ ලෝකේ කිසිම නාමයක රූපයක මිලදීලා ගන්න බෑ උන්වහන්සේලාට. ධර්මයට විතරයි උන්වහන්සේලාව ගන්න පුළුවන් වෙන කිසිම නාමයකට ඇලෙන්නේ නැහැ උන්වහන්සේලා. එහෙම ශ්‍රේෂ්ඨ ගුණ ධර්ම වලින් එන්නේ. එතකොටයි මේ ශාසනය බබලෙන්නේ. නැත්නම් කෙලෙස් එක ගෑනලම කිනාවෙච්ච ගම නම්බර එක දුන්නා ඉමින්තර ගියා. ඒක නේද ගොඩාක් වෙන්නේ කෙලෙස්. ශාසනය ගොඩක් වැටිලා තියෙන ওই ප්‍රශ්න නිසා. පුළුවන් තරම් ඒක නිරෝධ කරන්න. ප්‍රාර්ථනා ශාසනයේ කටයුතු ආරම්භ කරන්න. ගුණ ධර්ම වලින් මේක දියුණු කරන්න. ගෞතම බුදුහාමුදුරෝ මේ ශාසනය 5000ක් පවතිනවා කියලා කිව්වා. ඒ 5000 වෙනකම් මේ ධර්මය නෝතම ඇයෙන්න ඕනේ. ඊළඟ බුද්ධ ශාසනය වෙනකම් මේ ධර්මය පවතින්න නම් ගොඩාක් කට්ටිය නිරෝධ වෙලා මේක දේශනා කරගෙන පස්සට කරලා. ඇත්ත කියන්න ඕනේ. ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලාගෙන් මේක බදලෙන්න ඕනේ. ಗುಣධර්ම වඩන්න. අම මොහොතේම වඩන්න. තප්පරයක් තප්පරයක් ගන්න වඩන්න. සෙනෙහක් ගන්න සෙනෙහක් ගන්න වඩන්න. මගේ ජීවිතේ මට අයිති නෑ. මම මේ බුද්ධ ශාසනය උත්පත්ති ලැබනකොට මගේ ජීවිතයේ අයිතිය ශාසනයට තියෙනවා. මගේ ජීවිතේ ගෞතම බුදුහාමුදුරන්ට පූජා වෙලා තියෙනවා. එයි මම මේ ශාසනය ඉපදෙනකොට ලෝකෙ කොහේ ඉක්ුණා. බුද්ධ ශාසනය එකයි. එතන මගේ ජීවිතේ මටයි කියන ශාසනයටයි කියන්නේ. එහෙනම් මම ඇසිරෙනකොට කතා කරනකොට මගේ ක්‍රියාකලාප වලින් ශාසනයට කලලක් වෙන්න බෑ. මගේ කිසිම ක්‍රියාවකින් ගෞතම බුදුහාමුදුරන්ට අපහාසයක් වෙන්න බෑ. ඒකන ගොඩාක් පරිස්සමෙන් ඉන්නවා. පරිස්සමෙන් කටයුතු කරනවා. මේවා ಗುಣ මේවා තමයි වඩන්න ඕනේ. බුදුහාමුදුරන්ට අපි මේ විශාල පිළිකර දුන්නට වැඩක් නැහැ. එක ಗುಣධර්මයක් අපේ ජීවිතේ වැඩුවත් බුදුහාමුදුර සාදුකාරයක් දෙනවා. ගාන ගාන ප්‍රතිපත්තියෙන් මගේ දරුවෙක් ඉන්නවා. ආර්ය જાතිය කෙනෙක් ඉපදුනාද? සන්තෝෂ වෙනවා. ප්‍රතිපත්තියක් නැතුව පුතා අපි වියන් දෙන 32 පූජා කළාට අටපිරිකලේ බුදුහාමුදුරුවෝ සම්පූර්ණ වැව්වට වැඩක් නැහැ. ලොකුම වෙලා යනවා.